ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් මම හිතන්නේ අපේ විපක්ෂ ලේකම්තුමා විසින් මාධ්‍යයට කරුණු වාර්තා කරයි. අපි කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කරා. ඉදිරියේදී සාකච්ඡා දිගට ගෙන යන්නත් ඒ වගේ මධ්‍යම කාර්යසභාව සමග සාකච්ඡා කරනවා කියන කාරණා තමයි අපි කියන්නේ. ඒ අනුව තමයි ඉදිරියට තවත් සාකච්ඡා පවත්වන්න අපි සූදානම් වෙන්නේ. සාකච්ඡාව 100%ක් සාර්ථකයි. මොකද පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය වෙන පිළිබඳව අපි සාකච්ඡා කරේ. ඒ නිසා පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය පිළිබඳව අපිට මේ සාකච්ඡාවත් එක්ක ඉතාමත් සාර්ථක කියලා කියන්න